ඒ සිද්ධාර්ථම තිරුවක් සරණයි අපි අද පටන් ගන්න බලාපොරොත්තු වෙන අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල එවකම් පොදු කවටාන් සුද්ධ කිරීම කියලා කියන මේකට ඒ වගේම ධර්ම සාකච්ඡාවක් කියලා කියන ඉතින් පිළිවෙලව කිසි මතක් කිරීමක් කළොත් අපි මේකදී ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතවලට අදාළ ඒක අපිට විසඳන්න පුළුවන් ප්‍රශ්න මිසක් ආ බරපතල ප්‍රශ්න මූල ධර්මයේ ප්‍රශ්න ගන්නෑ අපේ භාවනාවට සම්බන්ධ ඒ නැත්නම් මූලික උපදේශ වලට සම්බන්ධ ඒ නැත්නම් මේ වැඩමුළු සම්බන්ධයෙන් තීර තියෙන විවස්ථා පද්ධතිය ප්‍රශ්නක් අපි මේ වෙලාවේ අහුකම් දෙනවා. ඒ අමතර විශේෂයෙන් භාවනා කරනකොට වෙන භාවනාවේ ප්‍රශ්න. ඒකට හදේ ඉඳලා මේ කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනා සම්බන්ධ ප්‍රශ්න මේ වගේ දේවල් ගන්නවා. ඉනි පිට ප්‍රශ්න තිබුණොත් අපි ඒව බැහැරකරන තමයි මේ නිදහසට කාරණාව කියන්නේ තිබුණත් බැහැර කළා. මම කියනවා ඇයි ඒක බැහැර කළේ කියන කාරණාව කියන්නේ. ඒක ප්‍රශ්න කියන්නේ පැත්තෙන් අසාධාරණයක් වෙන්න තියෙනවා. ඒ නිසා අපි මූලික අනුනාදීම කරලා පස්සේ විශේෂව හරි පටන් අර ගන්නවා ලිඛිත ප්‍රශ්න වලින්. නමුත් අපිට ලැබිලා තියෙන කාලයේ පිස්සු වෙලා තියෙනවනම් ස්වභාවයෙන් පැනන ප්‍රශ්නයක් මතක් නැහැ. අපි මේ ඒ වෙලාවට බාර ගන්න. ඒ නිසා මේ මතක් කිරීමෙන් පස්සේ අපි ලිඛිත ප්‍රශ්න විශේෂව හරි පටන් අරගනිමු. මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාවට කිරීමෙන් කර්මා කරලා සෙක්ස් වාගේ ආන් කරලා දෙන්නේ කියලා. from that time, after Swami Master, other uh, after Prasna, other relative now, he had an individual now, he doctor now. Everyone survived. ගරු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී පාදයේ පොළවේ පෙරටෙන ආකාරය, සීතල දැනෙන ආකාරය නිරීක්ෂණය කරමි. විටක සිතිවිලි පැමිණියම බාධාවක් නොමැත. විනාඩි 10කට පමණ පසු පාදයේ මස්පින් පෙරටෙන ආකාරය, ඊටපද වේදනාවක් දැනෙන දක්වා දිවෙන ආකාරය දැනේ. සක්මනේදී ශරීරයේ බලගතිය දැනෙන අතර පාදයේ එසවීම සඳහා ශක්තිය ඉදිරියේ යුතු බව දැනේ. එම தත්යේ දින දිනක සිට ඉදිරියේ සක්මන් භාවනාවේ යෙදෙන විගත සිදුවේ. ඒ සක්මන් භාවනාවෙන් තවදීම පරයත් භාවනාව ගැන තියෙන උත්තර උදෑසන පරයත් භාවනාවේදී උස්මරල සබලා සිටීවි. ඒ ටික වේලාවකින් දෙවිව අද වේදනාවන් ආදීන් හොඳින් දැනේ. නමුත් වේදනාවට අදින්ම දැනුන නිසා පරයන්කය නැවතුනේ. ඉන්පසු නැවතත් පරයන්කේ ඉදිර විද වේදනාවක් පැමිණි නමුත් එය දෙස බලා සිටීමේදී එය අභී යනවා දැනුනේ. උදෑසන 9ට සක්මන් භාවනාවෙන් පසු 9ට පමණ පරයන්කයට එළිමහනේ වාඩි වූයේ. එහිදී ඇස් ප්‍රදේශයේ හා මුහුණේ උඩ කොටස රත් වී ගියේ. දරා ගැනීමට බැත්තරමය. ඒ වෙලාවේදී ඕනෑ දෙයක් වෙන්න දී බලා සිටියෙමි. ටිකෙන වේලාවකදී කම්පීම අඩුවී සිසලසත් දැනුනි. භාවනාව ඉදිරියට කරගෙන යාමට වහන්සේගේ උපදෙසක් පතමි. වහන්සේට විවිධ කුණුලෝකේ දීර්ඝායුෂ පතමි. මේකේ සක්මන් සාපදියන්ගේ කියන අවස්ථා දෙකීම මට ඉතින් මේ වේදනාව ගැන කතා කරලා තියෙන පිළිබඳව අදහසක් කොටුනායි කියලා. ඒක අර අපි සිංහලෙන් සාමාන්‍ය වේදනාව කියන දුක් වේදනාවට ඒක ඒක මේකෙදි පේන තියෙන්නේ අර සක්මන් බාරස් පරියන් සක්මන් කරනකොට ළඟේ දක්වා දුවන වේදනාව ඉදගෙන ඉනකොට මූනේ කොන්දේ දැනෙන වේදනාව එලිමහල් කරනකොට රත් වෙනවා වගේ කරදර වගේ තියෙනවා. ඉතින් මේවා භාවනා කරත් නිදාමත් වෙච්ච වේදනාවද එහෙම නැත්නම් සතිමත් වෙච්ච නිසා වෙන්න නොදැනෙච්ච වේදනා මතුනාද කියන ප්‍රශ්න දිහා බැලුවොත් ඒ එළියෙන් කෙනාට බලන්න පුළුවන් මේ වේදනා පැමිණීම සතිය නිසා සතියට ලැබිච්ච ආනිසංශය නැත්නම් සතිය තියෙන නිසා ලැබිච්ච ලාභයක්ද එහෙම නැත්නම් සතියට ආදී ආධුවක් සතිය වන්නවට කරදරද කියලා බැලුවොත් ওই වෙනස තමයි භාවනා කරන්න කරන්න සිද්ධ වෙන්නේ. මුලින් මුලින්ම දේහේම බාධා විදිහට තමයි කරන්නේ. ඒක ඔක්කොම දැනෙන්නේ සතියේ තියෙන නිසා. තා કોઈ වෙලාවක හරි යෝගාචර තේරුනොත් මේ කරදර එනකොට මේ සතිය තියෙන බවට ලකුණක් මේ සතිය ලැබිච්ච ආනිසංශයක් එහෙම නැත්නම් උත්තරයක් කියලා එයා දුක්ඛ සත්‍ය පිළිගන්න කරනවා. අනිත් කෙනා දුක්ඛ සත්‍යට විරුද්ධව හටන් කරන ගම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. කදාවත් නැහැ. ඒ ඇතුළේ තියෙන මනස නිසා තමයි ඔය මානසික අසහන තියෙන අයට දෙද වැඩි වෙන්නේ. කායික දෙයක් වැඩි වෙන්නේ. ඒගොල්ලෝ මේ භාවනා කරනකොට දුක්ඛ සත්‍යෙට විරුද්ධව හටගන්නවා. මේ වේදනා නැති වෙච්ච දුක්ඛ සත්‍යයක් නැත්තම් දුක්ඛ සත්‍යයේ මේ ප්‍රණීත භාවය දුක්ඛ සත්‍ය නෙවෙයි. ඉදurangගේ ප්‍රණීත භාවයක් ඇතුළේ තියෙන මේ සත්‍ය නිසායි. මට මේකත් එහා මේක දරන්න වෙනවා. ඒ නිසා මේකට හරි පැත්තට හිත යොදන යෝගාවචරය මේක භාවනා ප්‍රතිපලයක් දෙලිය. චෝදනා කරපක් දෙන්නේ. අන්න ওই වෙනස ඇති වෙනවා නම් මේ භාවනා කියන්නේ සියලු රෝග වලට උත්තරයක්. නැත්නම් භව රෝගේ නතන බේත. මේ ලියන තියෙන විදිහට තාම ඒක නැතුනේ ඒකේ පොඩි පරිශනාවක් කරලා දෙනවා. ඒ දැනෙන පත්‍ය දිවදිහ බලානද ඒ අර ද්වේෂ පදලමින් තමයි බලන්නේ ඉස්සලා දෙකේ නම් කිසිම කම්පාවක් නැහැ කවදා හරි මේ පැමිණි දුක් පැණිලායි කියන දේ කියගම මුළු ජීවිතේම හෙල්ලමක් කරනවා මුළු ජීවිතේම විනෝදාංශයක් මේට වැඩි දුකක් ආවනම් මේ වැඩි භාවනා දියුණු මේට වැඩි දුක ආවනම් මේ වැඩි හොඳ විපස්සනා ඥාන පහළ වෙනවා මුළු ජීවිතේම අපි කරන්නේ එන්නාට මම වේදනාවට ඇලෙනවා. මේක කියන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියන්නේ. ඒ නිසා මානවික ඇඳීම ඕන තරම් විස්තර කරලා දෙන්න පුළුවන් මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක. ඒ මනුස්සු කොච්චර දේවල් කැප කරනවද මේ උදු සැප හොයන්නේ කියන්නේ. ඒ නැත්නම් මේ පැමිණෙන දුක මගහරිනන්න ගිහිල්ලා මොන තරම් පරිශන කරනවා. තේම නාගේ පරිශන. ඒ හැම පරිශනකේ මනුස්සන්ගේ මොළේ ක්‍රියාකාරීත්වය සුඛෝභෝගීත්වය වැඩි වෙනවා. යත සම්පත් වෙන්නේ ඕන දෙයක් කොහොමද? ඉතින් අන්තිම මානසික රෝගීකින් නතර වෙනවා. ඉතින් ඇති මරනකොට මානවයා දැයින පාත්‍ර කියලා දෙනවා. පසුගිය අවුරුදු 200 ඇතුළත තුළ මේ අනවශ්‍ය ශාප හොයන්නේ නිසා. ඒක දැනගෙන දුක හොයන්න යන්නේ ආ. මේ පැමිණි දුක බැරිවයි කියන්නේ ඉගෙන ගත්ත දවසේ ඕනම කෙනෙකුට ලෝකේ ආදර්ශවත් කරතේ ගන්න. ඕනම වෙලාවක පටන් ගන්න පුළුවන්. මෙච්චර කල් සැපෝයන්න ගියා මෙච්චර කල් දුක මගහන්න ගියා කියන එක කවදාක අවාසියට හිතින්නේ නැහැ. මේකට අලුතින් සූදානම් වෙච්ච දැක්ස. ඉතින් මේ වැඩමුළු කරලා එන්නත් අපි කල්‍යාණික ඇසුරු කරලා එන්නත් අපි මේ බණ අහලා සූදානම් කරන්නේ මේ හිතේ තියෙන දුක් බඩගම කම්පණිකම නැත්නම් හිතේ තියෙන කරාරින් ගති නෝන්ජල්කම් හීනමාන මගාරලා මේ දුකටම දෙන්න. ඒක දෙන්නේ කොහොමද? මේ සතිය නිසා එකට මේක ලැබුණේ, භාවනා නිසා මේක වන්ට ලැබුණේ. මේ තව ඉන්නේ ලෝක වැඩි වෙනවා. ඒ ඔක්කොම හොඳයි නරක නැරෙන්නේ ඉස්සලා. ඒ ටික ලැබුණොත් සාසනය දුණු සතිය දියුණු භාවනා දියුණු. ඒක නෝන්ජල්කමක් නේ. ඒ නිසා මේ අර අන්තුගිනි සඳහන් ජවනිකාවේ සඳහන් විදිහට මේවා එකක් ආපුවාම ඒක ටික පොඩ්ඩක් අත කරන්න. ඉතින් ඒකට වැඩි වමනා සුද්ධ කරනවා කියන්නේ අනිදාසේ මේ වේදනට ලෑස්තිලා. ඊදාසේ සම්පූර්ණයෙන් වේදන නොයනවන දෙවි රචනා ශිල්පේ සම්පූර්ණ වෙනස. ආග්‍රේනිකට සතුට වෙන සතුට වෙනවා මේ දීනලත් හටා. ඒ සානි දවසේ එන ඕනේ වේදනාවකට සැප වේවා දුක් වේවා විඳින්න බලාගෙන යන්න ඒකයි කවුරුහක් සුද්ධ කරනවා කියන්නේ. දැන් සක්මන ඇරඹීමට පෙර ඉඳගෙන ඉඳින ඉරියව්වට සිත යොමු කර දෙපා පොළවේ ස්පර්ශ විය හැකි බව අධ්‍යක්ෂ පිටපසට වී තිබෙන බව පොළවේ සිට යටිපත් වලට දැනෙන සිසිල් බවක් නිරීක්ෂණය කරමි. ඉන්පසු පියවර මාර්ගයෙන් අඩි 35ක් පමණ ඉදිරියට ඉදිරියට ගිය අතර එසේ යන විට කකුලේ ස්පර්ශය ඉංග්‍රීසියෙන් කියන හීල් ආච් සහ ටෝ කියලා. ඒකට ඒකට ඉදිරියට යන අයු නිරීක්ෂණය කරන්න. ඉදිරියට කොස් නැවතී මා නැවතී සිටින බවත් යටිපතුලේ පතුල් දෙක පොළවේ සෝමන්ව තිබෙන බව පොළව රත්යේ ඇති බව නිරීක්ෂණය කරමි. නැවතත් ආපසු හැරී පටන් ගත් භාවනාවේ යෙදෙන අතර එක වේලාවක් යන විට එය රිද්මයකට ආයාසයෙන් අනායාසයෙන් සිදුවන බවක් දැනුනි. සක්මන් සක්මණේ තබාගත් සතියයි සමග ඉන්පසු පරයන් භාවනාවට වාඩි වෙමි. පරයන් භාවනාවට වාඩි වී ඉඳගෙන සිටින ඉරියව්වට සිට යොමා බලා සිටියේ. එක වේලාවක් බලා සිටි ආස්වාදය මුලින් දැනෙන්නට විය. මෙසේ ආස්වාද ප්‍රස්වාසයේ දෙස බලා සිටින විට ආස්වාදය නාස්පුරේ දිගේ ඇතුළට යන සැටි නැවතත් නාස්පුරේ දිගේ ප්‍රස්වාසයේ පිටවන සැටි ටික වේලාවක් නිරීක්ෂණය කරන්න. මෙසේ නිරීක්ෂණය කරන විට ආස්වාදය සහ ප්‍රස්වාසයේ කෙලිවි යන සැටි දෙපසම නැතිවි නැතිවි දුරී වී නැති වී යන සැටි නිරීක්ෂණය කළේ. ඉන්පසුව කයෙහි ඇතිවන කම්පන චංචල දැනෙන වූ අතර ඒ කෙරෙහි අවධානයෙන් යුතුව බලා සිටියේ. මෙසේ ටික වේලාවක් සිටින විට සිතිවිලි කිහිපයක් පැමිණි අතර ඒවා ඇති වී නැති වී යන සැටි නැවතත් කම්පන චංචල ඇතිවන බව නිරීක්ෂණය කළේ. මෙසේ කම්පන චංචල ලෙස බලා සිටින විට සිතුවිලි පැමිණ නැති යන විට ඒ දෙක කෙරෙහිම විශේෂ කැමැත්තක් හෝ අපලක්කක් නැති බවද නිරීක්ෂණය කෙරේ. මෙසේ මේ අවස්ථා දෙක මැද කීපවරක් දෝලනය වෙමින් මාගේ පරයත් භාවනාවේ මාගේ පරයත් භාවනාව නිවැරදියි. මාගේ භාවනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබවහන්සේගේ ධර්මික උපදෙස් පතමි. ඔබවහන්සේට නිර්වාණ සංකල්පය ලැබේවා. මේක වාර්තා කරලා තියෙන කමේ හොඳයි. ඒ විශේෂයෙන්ම උපදේශයක් වශයෙන් දෙන්න දෙයක් නැහැ. මේ විදිහට දිගට කරගෙන කරගෙන යනකොට මේ පය තියෙනකොට, හුස්ම ගන්නකොට ඒ වැටහෙන දේ මෙතනදී සවිස්තරව බලන්න පුළුවන්. බලනකොට ඒ පේන දේවල් ඇති හැටියට ලියන්න යෑමෙන් ලොකු සංවේදනයක් සිද්ධ වෙනවා. පණහනකොට අපි යන්තම් දකින්නේ. නමුත් ඒකම නැවත නැවත බලනකොට වෙඩි විස්තර ප්‍රදේශයකට යන්න පුළුවන්. ඒක අගේ කරන්න ඕනේ. ඒක අගේ කිරීමක් වශයෙන් මේ බේන විස්තර පුළුවන් තරම් සටහනකට දැම්මොත් ඒකෙන් තේරෙන්නේ බලයින් අරමුණට එන්නේ එන්නේ එන්නේ කිට් වෙනවා කියන. එන්නේ එන්නේ එන්නේ උත්සාහ වෙනවා. එන්නේ එන්නේ එන්නේ ආසම වෙනවා කියන. ඒ ආසන්න වෙන්න වෙන්න බාහිර අරමුණේ දෙන කාර්යයක් නැති වෙන්න පටන් ගන්නවා. මේ අරමුණේ මේ ඉත නිමග්න වෙලා ගොඩාක් තුරතුරු කොච්චරද කියනවනම් ඒ අරුණත් එක්ක බලන හිත එකට යාවෙන මට්ටමට යනවා. එතකොට හිතට සීත සියක්ම අරසා ලැබෙනවා. හිතර ඈතින් ඉඳන් බලුවොත් තමයි තොරතුරු අඩුවෙන් පේන්නේ. අඩුවේ තරකනොත් වෙනවා ඒකට. ඕනතරම් සද්ද වේදනා හිතේ බාධා වෙන්න පුළුවන්. යම් විදිහකට මේක ලං කර කර බැලුවොත් උත්සන්න කරලා ආසන්න කරලා සමීප කරලා බාහිර ලෝකෙ මොනවා වෙනවද කියලා හොයන්න වෙන්නේ නැහැ. අරමුණේ කිලා වැහිමක් වෙනවා. ඒකට අරමුණේ තියෙන කර්ම කාරණා සාධාන ආකාර පුදුමාකාර විතරක් පේනවා. ඒකට කියනවා ධර්ම ඕජාව කියලා. නැත්නම් ධර්ම රසය කියලා කියනවා. අනේ ධර්ම රසයේ මතු කරන්නේ දැන් පොට පැලලා තියෙනවා. ඒ ඡානිදස්සේ මාස්තාවක් කරනොත් වඩා වඩාම මේක විස්තර වෙනවා කියලා ලම් වෙලා උත්සාහ වෙලා බලද්දී බලන ප්‍රමාණයට ලෝකෙන් එන ආතතිය ලෝකෙන් එන අසහනය නැති වෙලා ධර්මයෙන් ලැබෙන අරසාව වැඩිලා රසයෙන් පටන් ගන්නවා. ඒ නිසා මුලදී ඔය ඉතර ප්‍රකා කරන්න යන්න එපා නම් පැවිලා ගන්නකොට වැඩි වේගයෙන් පටන් ගනි. අන්නේකට කරන අනුග්‍රහය ඒකට කරන තිරදීමක් නඳු කරවීමක් වශයෙන් තොරතුරු වැඩි වැඩි වාර්තා කරන්න පුළුවන් වෙන්නේ ඒක තමයි ඒකේ අනිසංස ලැබෙන්නේ. කරගත්ත භාවනාවේදී ආස්වාද ප්‍රස්වාසයේ නොදැනෙන අවස්ථාවට අපිට කයේ ඉරියව සහ එහි ඇතිවන ලක්ෂණ උදාහරණ පපුවේ තදවීම අත්පාසා ශරීරයේ සිසු කොටස්හි දැනෙන සැහැල්ලුව ගැන සිත තබාගෙන සිටීම නිවැරදිද? අනිසල් කීප කරන සම්බන්ධ කරලා බැලුවොත් යම් අරමුණක විස්තර උතර බලලා සමීප වුණාට පස්සේ ඒ හිත ඒ පදිංචි වීම බලපදියම්ගේ ලකුණක් වශයෙන් ආත්මස දේවල් බලන්න ගන්න. බලනකොටදී පේන. ඒ කොච්චර පේනනම් අර තමන් බලාගෙන ඉන්නේ විස්තර අඩු වෙන්නේ නැහැ. ඒක දින සමීපතාවය අඩු වෙන්නේ නැහැ. නමුත් ආත්මස දේවල් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බය ඇතිවෙනවා කිය. කෝල නැති වෙනවා. කෝඩු ගති නැති වෙලා තමන් බලන අරමුණක් පේනවා නැත්නම් මේ ඒකාග්‍ර වෙන දෙයක් පේනවා හාත්පස තියෙනවා පේනවා තමන්ගේ කයේ සිදුවෙන සමස්ත කයේ සිදුවෙන වෙනස්කම් පේනවා තවත් මේක රිජොස් කය පිට දේවල් පේනවා. අන්තිමෝන විශ්වය පේනවා. මේක දැනගෙන පටන් ගන්නදී පැතිල පැතිල පැතිල වෙනවා. ඒ කියන්නේ තීත්කෝන් කඩදාසියක උල්පපෑනක් තිබ්බොත් ෆවුන්ටන් පෙන් එකක් තිබ්බොත් ඒක තිතක් පටන් අරගෙන ඊපස්සේ එන්නේ එන්නේ එන්නේ තිත පැතිරෙනවා. අනේ වැදීම තමයි සිද්ධ වෙන්නේ දිගටම. හැබැයි දිගටම පෑන කොලේ තරවිලා තියෙනවා. ඒක මේක වැඩි. අපි වෙලා තියෙන තැන් වල හැම තැනම ඇවිදිනවා. ඒක එක තැනකවත් වෙන්නේ නිසා ඒක තැනක තියන දුර පේන්නේ හරියට මේ අන්තිවැන ඈත් වෙන්න හදනවා. මේකටම හිත කොම්බ තියාගෙන ඉඳ හදනවා කියලා. එහෙම තමයි පේන්නේ. නමුත් අන්තිමට ඒකෙන් පටන් ගත්තාම ලෝකෙම හම්බුනේම ඒ දැන් මහරහා ඉතාමත්ම ක්‍රමවේදයකට සම්පූර්ණ දැනුම් ලැබුණා. ටික ටික අනුග්‍රහ කරන්න. ඒ කරන ගමන් දිගටම අරුණේ හිත පැවැත්වීමක් තියෙනවා. යම් වෙලාවකට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේ විස්තර වෙනකොට මේ නිසාමක මුල කර්මත්තානේ නොපෙනී ගිහිල්ලාද නැත්තම් අවධානය අගේ අඩු වෙලාද කියන බැලුවොත් නිකන් බලන්න මයි මුල කර්මත්තාට සම්බන්ධය තියෙනවා කියන්නේ. සම්බන්ධය තියෙනවා නම් තමයි තේරෙන්නේ ඒක අතිරේක ලාභයක්. තම කරන දේ හරියට කරන ගමන් අහල බලන දේවල් සේරම නතු වෙන කරනවා. ඒක ඒකෝ පේනවා ධර්මයේ තියෙනවා ක්‍රමික වර්ධනයක් අනු අනුක්‍රමික වර්ධනයක් ඒක සඳහා අපි කොතනින් හරි පටන් ගන්න. ඉස්සෙල්ලා ඒ පටන් ගන්න එක වේද පටන් ගන්න. ඊට පස්සේ ඒක හරහා මේක විනිවිද වේ. ආත්පස්වේ. ජයිසල්ලාම යෝගාවචරය තමන් ගැන දැනගෙන තමන් ගැන භාවනා කරුවොත් ඒ යෝගාවචරය මුළු පවුලට වෙනුවෙන් භාවනා කරන එක. ඊට පස්සේ ආමුළු ගම විනයෙන් භාවනා කරන කෙනෙක් වෙනවා. මුළු රට විනයෙන් භාවනා කරන කෙනෙක් වෙනවා. මුළු ජාතිය විනයෙන් භාවනා කරන කෙනෙක් වෙනවා. මේ තමන්ගේ වැඩේ කරන්නේ නැතුව අනුන් වැඩ කරන්න යන කට්ටිය තමයි මේ තීන දියේ තව කරන්නේ. මේ සම්පූර්ණයෙන් ගන්න පටන් ගන්න පටන් ගන්න එක එහෙම වැදෙනවා. එතකොට ඒකත් අරස වෙන අතර බුදු වර්ධනයක් මේකේ තියෙනවා. ඒක නිසා කියන එකට විසුද්ධ අදහස හැමතැනම ලිං ආරගෙන මනුස්සයර කවදාත් වතුර හම්බ වෙන්නේ ආරගෙන වඩනකට දැනින් ආරගෙන යන අඩියටම යනවා එතකොට උල්පතක් තියෙනවා හම්බෙන්නේ තීඩ වැඩි අද තියෙන මේ තාක්ෂණය නිසා හැමතැනම අපි වැළලු මේ කාලේ දුටිබම් රජු ආදිසික තානායකලෝ ගියාට පස්සේ එයාම උදේම ගමනක් කරන්න තියෙන නිසා කියලා මේ දුර්ගම රංගිල් ගන්න නැතුව කුමාරයාකාරී මුංගන කිලවතක් වෙන්නවා. අතේ අර දානවල ටිකක් කනවල අත පිටිනු අතෙන් ටිකක් කනවල අතෙන් ටිකක් කනවල අම්මා දේ ගන්නකොට මේක නැවතන කනවල කිව්වලු ආර්යයට ඔබත් පුතේ දුතුම රජු යුද්ධ කරනවා කියන කරන්නේ ඕම කළා කියන්නේ කොන කියලා කාගෙන බලන්නේ. මේ කියන්නේ දුර්ගම රජු වණ්ඩ ඒ දානය කරන අම්මා විතරනේ දියුද කරලා දැන් පටන් ගන්න තැනකින් දීපන් සුද්ධ වෙනවා. ඒ වගේම ධර්ම යුද්ධය ලේසි අනුගේ පරාග. දැන් ඒක අල්ලගත්තට පස්සේ ඒක අතහරින්න නැතුව මේක වැදෙනවා. අන්නේ පැතිරීම බලන්න බැරි කට්ටිය තමයි ගුරුතුමා මාරු කරගන්න. කමඨා මාරු කරගන්න. බාහන අධ්‍යස්ථාන මාරු කරගන්න. හැම තැනක කකා කකා ඉන්නේ. ඉක්මන් ප්‍රතිපල වෙලා. ඒ ඒකේ මූලික ලක්ෂණ තමයි මේ කියන්නේ. එහෙම වෙන්නේ කොහොමද? ඒ එහෙම අන්තර ලක්ෂණ පේන එක නොමගේ ලක්ෂණද කියලා. සැකන තමයි මූල කර්මස්ථානයේ සම්බන්ධය බලන්න. දාන තින්ට මොන කරදාසි පෑන් තුලින් ඇවිල්ලා තියෙනවා කියලා. ගෑවිලා නම් ටිකටෝම පෑයේ තින්ට ලැබේ ලොකු වෙන්නේ පවතින. ඒක තමයි තකහැර දැන ගැනීම කියන දේ. لا මාගේ අදින අධ්‍යයනයේ මෙසේ ආසකන අනුව හතරක් නැත්නම් සක්මන් භාවනාවේ යෙදෙන. ඉන්පසු සියලු දෙනා සමග කායයත් භාවනාවේ යෙදෙන. හිත හුස්ම රැල්ල සමග පවතින කාලයේ හිත මද බව දැනුණා. ඒ නිසා සිත අධ්‍යයනයේ නොවේ. නමුත් නිදිමත ගැටයක් හා වෙහසක් දැනුනි. කීදානය පසු පරයතේදී තද නිදිමත ගැටයක් දැනුනි. ශරීරයේ සම්බරව තබා ගැනීමට අපහසු විය. ඊපසුව සක්මා භාවනාවේදී නිදිමත සහ එහෙත්ව තදින්ම දැනුණු බැවින් උඩුකට වී ටික වේලාවක් නිදාගනිමි. ඊපසු පරයතේදී ස්වාමීන් වහන්සේ වැඩිය විසාදව සිට තරමක් ගැළවුණි. අටසිල් කෙන භාවනාව ආරම්භ කරන විට ශරීරය ඉතා සැහැල්ලුවෙන් සමබරව පැවතුණි. නිදිමත ගතියක් නොමැත. ඉතා මුදින් හුස්ම රැල්ලට සිහිය තබාගෙන සිටින විට රැහැයි හඳ මද වී සිත සමාධියකටපත් වුණි. වරින් වර හුස්ම රැල්ල රැහැයි හඳ අතර සිත මාරුවෙන් මාරුවට නැගිනි. එයා කන්ඩිෂන් එකේ හඳද විසින් විට තීව්‍රව ඇසුණි. වෙහිදී ගතට ඉතා සෑහළු ගතියක් දැනුම අතර එම தත්ත්වය පළවන ධානයයි සිටින. කය සහැල්ලිය සිත දුෂ්ටලය සිටිවිලි එකක් දෙකක් ඇති වී නැති වී ගිය බව පෙනෙනි. සිත සිටිවිලි දිගේ අවා නොයන බව දැනුනි. නමුත් සිතට තද ප්‍රීතියක් නොදැනෙන නිසා මෙය ප්‍රථම ධානය නොවේ සිදුවෙමි. එහෙත් මෙවැනි අවස්ථා නිතර නිතර ඇති වුණොත් හොඳ බව සිතා එම අවස්ථාව විනිවිද එයට සාදර වූවොත් එය වැඩි වැඩියෙන් ආ නිතර ඇති වේයයි සිතමි. කලක සිට භාවනා කරන නමුත් මෙවැනි අවස්ථාවක් ආවේ නැත. එම නිසා එය වැඩි දියුණු කිරීමෙන් සිත සමාධිගත වීම වැඩි වේයයි සිතමි. එවැනි අවස්ථාවලදී එය විඳ ගැනීම සහ එයට සාධක වැඩි දියුණු කර ගන්නට සිටීම සුදුසුද? නැතිනම් කොහොම කළ යුතුද? මේකට සාදර වීම සහ වැඩිදුර කරගන්න ඕන කියලා දන්නවනම් ඒකේ හානියක් නැහැ. නැත්තම් මුළු රචනෙම ලියලා තියෙන එකට කැදර කමෙන් කියලා දන්නේ නැත්නම් මේ ලැබිච්ච ලාභෙම හානියක්. මාත් කියනවා ගැන උදේ 7ට ඕන රන්දේ මාත් ඇවිල්ලා දොරට ගාව මගේ. ඒ විදිහට එයාපෝට් එකට ව්‍යාපෘත වෙනවා පහ වෙනකොට අපි අත්තා ඒ ටික කරගෙන ආයෙ වෙනකොට පේන එකට ඇවිල්ලා ඕන්න මම මොනවද කලබු කියලා. ඒකෝට තානපාණේ ලාවට නැතුණා කියලා මටත් කියදයි මට. මේ මේක මුතු උතු තමයි. ඊට පස්සේ ඇවිල්ලා මේ වාඩි වෙලා ඉන්නකොට 100 100ක් අරගෙන නෙමෙයි හැබැයි අර කලබල නැද වැඩි දාවන්නේ කියන මොකද්ද සංහිඳියාවක් තියෙනවා. ඉතින් අර රහුලේ ඉඳලා මෙතෙන් එන ටික තමයි අපි මෙතෙක් භාවනා කරලා ගොනු ලාභේ. මොන තරම් අවුලක පටන් ගත්තත් ප්‍රතිඵල වලට යන්න එපා. ආධුනිකයෙක් වගේ පට කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ ආධුනිකයෙක් කරලා බෙල්ලාව මට්ටම මේ ආවට පස්සේ එතෙල්ල ඕන තරම් යනවා. ඒක ලකුණක් දෙනවා. දැන් හිතේ ඉඳලා වැඩි අරමුණේ පිටලා තියෙනවා. ඒ ඉතාම වැදගත් දේ තමයි හිත අවුල් වුණාට පස්සේ කාලසටහන කැඩුණාට පස්සේ තෝන්තු වුණාට පස්සේ ඒ තෝන්තු ගණන් ගන්න එපා. වැඩි දිගට කරගෙන. කෙනෙක් යම ලොකු වෙනසක් ඇති වෙනවා. කිසිම අරමුණක හිතේ නැති ගැතිය. ඊට පස්සේ මේ අරමුණක හොඳට පටල වෙලා ගත කරන බ්ලොග් එකක් තියෙනකොට තියෙනවා. ඒ අතරතුර කිසි කෙනෙක් උපදේශ නැතුව තමන්ගේම ක්‍රමයකින් මේ කීකරු කරගන්න බැරි හිතට යට නොවි දිගට කරන්න පුළුවන් නම් මොන්නම්ම කෙලෙකට දෙලි බය බලවගතුයි ඒ Tamange තියෙන ආධුනික මනස. ප්‍රතිපල නෙවෙයි වැඩගත්තේ. නන්නතර වෙච්ච හිත නැවත කීකරු කරගන්නේ කොහොමද? කීකරු කරගත්තට පස්සේ ලොකු වෙනසක් තේරෙනවා. ඒ අවිශ්චිත තැනදී මගේ ඇරියා නම් ඊට පස්සේ දිගටම හිත තියෙන කෙලෙස. දැන් නෑ. දැන් තැයින දුරට ඒ කෙලෙස් නැත්තකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක පළවෙනි ධ්‍යාන වුණාම මොකෝ, දෙක වෙච්චාම මොකෝ, විපස්සනා වුණාම මොකෝ. කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ. නන්නතර වීමක් නැතුව හිතන ගැටයක් තියෙනවා. ඒකට සාධක වෙන්නේ ස්වභාවිකයි. ඒ මම දන්නේ සාධාරණ ලෝකේ කවුරක්වත් මේ ඒකට දොස් කියයි කියලා. මොකද වෙලා තියෙන්නේ කාම ලෝකයේ අතහැලා රූප ලෝකයේ අල්ලගෙන තියෙන්නේ. මේ කාම ලෝකයේ ආධිනව වැඩි නිසා කාම ලෝකයේ අතහැරලා රූප ලෝකයේ අල්ලනවා කියන එක ලොකු ජය ගන්න. නමුත් මේ රූප ලෝකේ නෙවෙයි නිවන කියන්නේ. ඊට පස්සේ මේ රූප ලෝකයේ අතහරින්න නම් ඒකටත් මම සාදරයි. ඒක ලබා ගන්න මම කැමැත්තක් තියෙනවා කියලා. ඒක ඇතුළෙම වැටෙනකොට රූප ලෝකයට දාලා රූප ලෝකයට. එතකොට ඊතන ලෝක හාටනක් කරනවා. යුද්ධයක් කරනවා. මෙච්චර ආසාවෙන් ලබාගත්ත මේ අරමුණේ හිත කරුලා ඉන ගතිය අරමුණ ගෙවන් වෙනකම් භාවනා කරනකොට ඊටතේ ලොකු සංකයක් තියෙනවා රූපේ රූප සංඥාවක් බාරපත් වෙලා අරූප ලෝකයට යනවා ඉතින් ඒක රූප ලෝකයටත් වඩා ආකර්ෂණීයයි එහෙම නැත්නම් ඇද බැඳ ගන්න සුළුයි එතකොට යාට කාම ලෝකෙන් එන කරදරත් නෑ රූප ලෝකෙන් එන කරදරත් නෑ හැබැයි අරූප ලෝකෙට තියෙන කෑදරකම අපි බලනවා. නමුත් මම රූප ලෝකෙදී දන්නවනම් මම මේ මේකට සාදර ගතියක් තියෙනවා. මේක වැඩි කරගන්න ඕන ගතියක් තිබුණා. ඒ වාගම ආකර්ෂණීය ගතියක් මේ අරූප ලෝකෙ තියෙනවා ඒක. එහෙනම් කොට දන්නවනම් ආකර්ෂණයක් තියෙනවා කියන්නේ. ඒක හොඳටම තේරෙන තැන තමයි අර මම කියහස දැන්නේ. කාම ලෝකයට අතල්ලා රූප ලෝකයට ආපුවාම ඒ රූප ලෝකයේ බුදුම බැඳීමක් ඇති තිබුණු කෙලස් බාර කෙලසන ගතිය නැතුව නමුත් ඒ ආකර්ෂණය තියෙනට ඒකේ කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවානේ කාම ලෝකේ ලයින් වෙලා තියෙනවානේ මේක මධ්‍යස්ථ අවස්ථාව මේකත් ගෙවම් කරලා තව යන්න තියෙනවා කියලා දිගින් දිගටම යන්න යන්න අපිට පේනවා අපි කාම වර්ග වෙනස් කරමින් අතහැරියට තාම කාමයේ වලිගය ඉතුරු වෙනවා. රාග වර්ග ගුරුසු රාගයේ කාම රාගය ඇතැල්ලා රූප රාගය රූප රාගය ඇතැල්ලා අරූප රාගය ඒකට කාම භවය කාම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන්නේ තණ්හාවම උතුමාකාර කඩියක් ඇති තණ්හා කියන ශේෂය ඇතුළත ශරීරාත්මා වේ ඉතින් මේක මම දහත් අවස්ථාව මේ ආවට පස්සේ මට තියන්නේ මේක සෑහන ජයග්‍රහණය නමුත් උතර නතර වුණොත් මේ ජයග්‍රහණය වෙන පාඩුවට හේතු වෙනවා. මේක කෙවක් කරලා ඊගාවකට යන්න ඕන. ඊගාවකෙදී ඒන එකටත් ඔය වගේම සාදර බවක් කියන්නේ. ඊගාවකටත් මට අනේ මේක නැවත නැවත ලැබේවා කියලා හිතෙදී ඉඳී. ඉතින් මේ ඔක්කොම කාමයේ ලකුණු. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ හැමතැනම මේක තියෙනවා. නමුත් දැන් එන්නේ අපි අල්ලන්නේ කෙලෙස් අඩු කාම ලෝකෙත් නෙවෙයි රූප ලෝකෙත් නෙවෙයි අරූප ලෝකෙ වශයෙන් නිසා පුදුමාකාර මේ ධර්තේ පරිලාහවල අඩුව පේන පටන් ගන්නවා. ඒ අඩුවෙන් වෙන්නේ ඒක නැතිවීමට හේතු වෙච්චි මේ කාම රාග, භව රාග, කාම, භව, විභව රාගමයි මේ තියෙන කියලා දැනගන්න. ඒ වගේ විපරිණාමයක් සිදුවේ. ඒක උදයන්ාංශයේ මේ ප්‍රස්ථාරගත කරලා ලස්සන ඇඳලා දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රස්ථාරත් එක්ක බලනොත් මේ මඳහරියට අවිලා තියෙන්නේ. තෑහිල උදාග්‍රහණයක්. මේක දැනගෙන විශේෂයෙන්ම අන්තිමට කියලා තියෙන වාක්‍යයේදී ඉදිරියට මේක සාදර වෙලා තියෙනවා. මේක නැවත නැවත ගන්න ආසාවක් තියෙනවා. අන්න මේක මේ රාගයේ දක්වන ලකුණු ටික මේක දැනගෙන තව ඉදිරියට යනවනම් මේකෙන් වෙන තියෙන හානිය අඩුයි. ඒක නිසා දිගට ඉදිරියට යන්න හැබැයි මේ එකක් පැතිරීම සඳහා ගන්න ඊගාව එක කෘත්‍ය කරන්න කරන්න ලාභයක් ඇති කරන්න ඇති කරන්න මේ විදිහට බැඳීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක දෙපැත්ත දැනෙන්න ඉස්සරට යන ගැන මේ උදාහරණ වචන පාවිච්චි කරේ ඒක තේරුම් ගන්න කවදාවත් සුද්ධ වෙනවා වෙනවා එහෙම නැත්නම් මේක පිසුදු කරගන්න පිසුදු කරගත්තොත් තමයි හරි ලාභයක් සිද්ධ වෙනවා අපිට කාමේ කවදාකවත් කතා කරන්න බෑ ගුරුසු කාමේ සිවුම් කාමේ ප්‍රතිසාරණය කරන්න පුළුවන් සියුම් කාමේ අතිසියුම් කාමක ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් මිසක්කා. මේක සියලසියක් නැති කරන්න බෑ බෑ ඒකත් ලොකු දෙයක්. හැබැයි තාම කාමයාගේ තියෙන ස්වභාවය තමයි ඒකේ සාගර බවතා. ඒක නැවත නැවත ලබන්න තියෙන ආසාව තියෙනවා. අන්නේ බව දැනගෙන ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. એટલે ප්‍රශ්නේ අවසන් දැන් මම හිතන්නේ අපිට දා උපදින පැය භාගයක් විතර කල් තියෙනවා මම මේ ඉදිරිපත් කරපු විවරණ පිළිබඳව හෝ එතන අලුතෙන් ප්‍රශ්නයක් හෝ තියෙනවනම් මේට අවස්ථාව කරගන්න කියලා තරුණ සාකච්ඡාවක විරුද්ධතාවක් සාකච්ඡා කරනවා මේ ආර්දන කරන්න කැමතියි මම තම ප්‍රශ්නයක පාපු සදෙන්නයි ඇලුවා දැනන කියන මට කිව්ලා මේ ගොඩක් ක්ලෑට වාහනේ චුට්ටලා කරනකොට කුෂ්ඨ දැනෙන්නේ නැති යනවා. සමහර පටක් කරනකොට කුෂ්ඨ දැනෙන. ඉත ආම්බිලා තියෙනවා. يعني සක්මන් කරලා ඇවිල්ලා වහනොත් කුෂ්ඨ දැනෙන්නේ නැහැ. ඒක කුෂ්ඨ වල බෑ ඒකට අය ඉන්නවද බලන්න අපිට කුෂ්ඨ දැනෙන්නේ නැතුව. ඔය ඇත්තටම අර මුලින්ම හුස්ම අල්ලන්න ඕනේමයි කියන පදනමේ ඉඳලා කතා කරා. භවනාදී තියෙන්නේ පේන දේ බලන්න කියන මිසක් නැති දේවල් ගැන කතා කරන තමයි කාමී කියන්නේ. හුස්ම නෑ හුස්ම ගැන කතා කරනවා. ඒ නිසා අවුරුදු හතරක ළමයි YouTube එකේ කතා කරනවා. මේ නෑ Taman ළඟ නැති මීහරකෙක් ගැන කතා කරන කපුල් මිනිහගේ වැඩි. මනුෂයා නිතරම Taman ළඟ නැති මීහරකෙක් ගැන කතා කරනවා. එදී ඒක ඉන්නේ මේ තියෙන ඉලහර ගැන කතා කරනවා. ඒ නිසා මේක කවදද විකුටේ? මට අරක නෑ මේක නෑ මේක නෑ මේක නෑ. ඒ නැති එකන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අහුවාම ඔච්චරයි කමි කියන්නේ. ඒ නිසා තියෙන්නේ දැන් ඉඳලා පස්සේ දැනෙන්නේ මොකක්ද? ඒ නිසා විපස්සනාව නැත්නම් කමටහන් වාර්තා කවදාකවත් නෑ බැලේ කියන්නේ. මම ඒක ගැන මම යන්ත්‍ර භාවනා කරනකොට එන්නේ ඇගේ ඉන්දියාව දිහා බලන්න ඕනේ කියලා ඉන්ට්‍රස් කරනවා. ඊට පස්සෙත් මේක විතරයි කරන්නේ. ඊට පස්සේ කතාවක් නැහැ. පේන්නේ මොනවද ඒක ගැන කතා කරන්නේ. ඊට පස්සේ ඒක අර බලන්න ඉන්නකොට පේන දේ විපරිණාමයේ ඉරියව් වෙනසේ කොහොමද ඒක. නමුත් මේක ඉවර කරලා මේක බලන්න ඕනේ කියලා සීක්වන්ස් එකක් නැහැ මේකේ. වාඩි වෙන්න වාඩි වෙන්න පේන්නේ මොකද්ද කියන්නේ? ඒකකොට අපි ගණිතය උපකරණ ගන්නවා අපේ කතා කරන මාතෘකාව. ඊට පස්සේ වැඩේ විදිය කොච්චර වෙලා විතර බලන්න පුළුවන් බලහින් කොට ඉන්නකොට ඒ බලහින්න දෙයට වෙන්නේ මොනවා සටහන් වශයෙන් වෙන්නේ මොනවාද ආකාර වශයෙන්. ඒ සටහන් ආකාරයක තියෙනවා වෙන පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ මොකද ජීවත් වෙන මනසකට මොකක් හරි අරමුණක් තියෙනවා. නැති තරම්. එච්චර හොඳට බලන්න මේ වෙලාවේ මම ජීවත් වෙන්නේ මොන අරමුණකටද? ඒ අරමුණ තව කෙනෙකුට ප්‍රකාශ කිරීමේ ක්‍රමයේ තමයි කමඨං වාර්තාව ඒ කරන තමයි බලන්නේ ඒ කිනාට ෆොටෝ එකක් පෙන්වන්න එපා වීඩියෝ ෆිල්ම් එකක් පෙන්වන්න. ෆොටෝ එකක් පෙන්වුවොත් ඒක ඡාය ඡායාසටහනක් විතරනේදී වීඩියෝ කියලා කියන්නේ ආකාර වෙන්නවනේ. මෙතනින් මම පටන් ගන්න පටන් ගන්න පස්සේ මේ මේ හරහා මේ මේ ආකාර වෙනස් වෙලා ගියා කියලා කියනවා. ඕක තමයි වැඩිපුරම අපිට කරන්න පුළුවන් දේ. එතන මේ පේන්නේ නැති දේවල් සහ බලාපොරොත්තු වෙච්ච දේවල් ගැන කතා කරන පටන් අරගත්තොත් සම්පූර්ණ ආගමික නාමයේ ආවේ කරන්නේ ඔළුව අවුල් වෙනවා. තීන්දේ කියන එක නම් අනුම කීගාට මෝල් ගහින් යනවා වගේ කතාවක් නැති. ඒක තියෙනවා නම් ඇත්තටම අපි දැන් නිවන් දැකලාදී. තියෙන දේ ගැන විස්තර හොයන කතාවක් නම් කියන්නේ අපි දැන්ම නිවන් දැකලා. අපිට තියෙන්නේ ළඟ නැති මීහරකෙක් අල්ලන්නේ. ඒකා ගැන කතා කරපේ කියනවා ඉතින්. ඒ හිගිය මානව වර්ගයාගේ ස්වභාවයක්. මානව වර්ගය දිනු වෙන්නේ තෝක නිසා තමයි. මානව වර්ගය බෙල්ල කපා ගන්න කා ගන්න තෝ නිසා තමයි. මේ තියෙනදී හොඳටම ඇති බුද්ධ උත්පාද කාලය තියෙනවා අනුසත්තු ප්‍රතිලාභය තියෙනවා ශ්‍රම සම්ප්‍රාප්තිය තියෙනවා කල්යාණික ආශ්‍රය තියෙනවා තත් ධර්ම ශ්‍රවණේ තියෙන පැවිදි තියෙනවා. නැති එකක් ගැන කතා කරනවා. ඒකේ පේන්න තියෙන්නේ මේ වාඩි වෙලා තියෙන එක බලන්න. මේ හුස්ම බලන්න. ඉතින් ඒක දෙක තද කැමැත්ත කොච්චරද කියනවනම් ඒක නැති බව ප්‍රකාශ කරනකොට වාක්‍ය දෙක තුනක් තියෙනවා. ඒකට වෙන්නේ ආනින්න කරන තියෙන ආවගින්න කරන තියෙන ගන්න සංනිවේදනය කරලා. මේ නැති දෙයක් ගැන කතා කරන්නේ. මම දන්නේ නැහැ මම කියනකොට හිත නරක වෙනවද මම කියන්නේ තේරෙනවද එහෙම නැත්නම් ප්‍රයෝජනයක් වෙයිද කියලා. ඔය කායගත සතිය කියලා කියන්නේ ඒක තමයි භාවනාව. අපි මෙල්බන් යනකොට බණ දෙක තුනක්ම කිව්වා. කතමේ ඒකෝ ධම්මෝ භාවේතබ්බෝ. සාහිත්‍ය සංගහන භාවනා කළ යුතු එකම ධර්මයක්. කායගත කති කායගත සති සාත සාගත. කාය ගැන බලන්න මුඳ පැත්ත බලන්න. ඉතින් අපිට හැම ඉරියව්වෙම භාවනාවක් තියෙනවා. කිසිම තැනක කියන්න බෑ මේ භාවනා මධ්‍යස්ථානක් නෙවෙයි මම ඉන්නේ අක්සිල්ලක දෙන්නේ නැහැ. ඒක නිසා මම බුද්ධ ආගම නෙවෙයි නිසාද භාවනා කරන්න බෑ කියන කතාව තේරෙම. සම්ප්‍රදාන ගුරු සිංහල බෞද්ධයයි කතාව. සාරිපුත්‍ර සාන්ති සඳහන් කරනවා එකයි වැඩි යුත්තේ තමන්ගේ කයන්ෝගේ සිහිය. ඉරියව්ව හෝ ධාතු ස්ථාය හෝ ආනාපානේ හෝ අසුභේ හෝ ධර්මයේ මරණානුසතිය මලගුණක් පිටවද වුණ භාවනාවේ කාය සම්බන්ධ වෙච්ච හැම වෙලාවෙම 100%ක් ලකුණු ලැබෙනවා. භාවනාවේ 100%ක්ම ලකුණු ලැබෙනවා. ඒක කොච්චර අනුකම්පාවෙන් සර්වඥන්සේ පෙන්වනවා කියලා කියනවා නම් උච්චාර භාෂාව කමේ අපේ යන කාරණේ වගේ කියලා වැසිකිලි කැසිලි කරනකොට ඒ බවක් දැනගන්නයි කියලා කියනවා. එතකොට කොච්චර කම්කම්පාවක් තියෙනවද කියලා බලන්න. අපි ඒකේ තියෙන මේ ආනාපාන සතිය ඉස්රායිල් කියන්නේ ගියාම ඒක නැති හැම වෙලාවෙම අපි පශ්චාත්තාප. එනිසායි කය පිළිබඳව බලන පැතිකඩ 14න් එකක් තමයි ආනාපාන. ඒ පේන හොඳයි. පේන නැත්නම් හොඳයි. ඊටතරිය හොඳයි. හැබැයි ඒක නේ කියන්න එපා. ඊගාට පේන එක කරකවන්න. ඊට එහෙම කරනකොට ආය අනුබල පේන්න පුළුවන්. නොපෙන්නන පුරේ කී ප්‍රශ්නයක් අපේ රචනයේට හෝ සංවේදන කවදාකවත් පාඩ කරන්නේ. ඒ නිසා යථාභාකරං විපස්සනා විනිවේදෝ පච්චා අනුපාට්ඨන්තේන විපායන උපට්ඨපෙත්ත සම්මසිතබ්බක් කියලා බුදුක සාචාර්යවංශ කියනවා යම ප්‍රකටද ඉතින් බහැරන්නේ. යථාභාකරං විපස්සනා විනිවේදෝ පච්චා අනුභවට්ටන් තේන උපායන කොට පෙත්තා සම්පසිය පව් වෙනකොට හොඳට අරමුණ ඇසුරු කරන්න පටන් ගත්තාම ආහල පහල තියෙන දේවල් පවා හොඳට පැහැදිලි ඒ වෙලාවේදී අතපහුව ඉතිව පිට පටන් ගන්නවා ඒකෙදි තියෙන අර බලන ක්‍රමයේ වගේම රචනය වාර්තාව එහෙම නැත්නම් sannivedanaya ඍජු වුණොත් හරිම ලේසි කප්ටාන් සුත්‍රය ඒ සුත්ත විචලක්තාණයෙන් යුක්ත වන්දස භාවනට යන්නේම හැකි සංඥා. අර දින පේන දේ බලන විතරයි. ඒක කාදාත් පශ්චාත්තාපයක් නෑ. කාදාකත් අසහනයක් නෑ. කායත් තියෙන හැම වෙලාවෙම කායය දුක්ඛ ලක්ෂණ කපරේ. ඒ නිසා ඉදියව වෙන්න පුළුවන්. වෙන මොකක් හරි වෙන්න පුළුවන්. කොයි එකේ අනිත් පීතියන මම මේ මතු කරලා දෙන්නද මේ නැති දෙයක් හෝ නොදැනෙන දෙයක් ගැන කතා කරන්න යන්න බෑ. ඒක කන්දොස් කියාවක්. එහෙම නැත්නම් ද්වේෂයක්. එතකොට එන දැනුමට දැනුම කියන්න බෑ. පේන දේ හරහා යන්න. එතකොට ඊයව වෙනකොට ඊයව යන ගියාට පුළුවන් සතුටි. එතකොට කම්පටන් සුදු වුණා වෙනවා. අනිදාට යන්නේත් ඒක බලන්න. අනේ ඒකයි මේ අපි මේ කවුන්ට් කමඩාන් සුද්ධ වෙන ධර්ම සාකච්ඡාවේ බලාපොරොත්තු ප්‍රතිපලයි. අපේ හිතේ ධර්ම සාකච්ඡාන් තොරව තනි කර හැදෙන්න බෑ. ඊට කියලා දෙන්න ඕනේ මෙන්න මේ පෙතේ ඵලයක් කියලා. නැත්නම් හිත නන්නත්තර වෙනවා. නැති දේවල් ගැන කියනවා ආඩම්බර වෙනවා. ඒක දෙවෙනි කොට පෙළම් පෙළලා දෙන්න. ඕක නෙවෙයි භාවනාවේ. යථාර්ථය. ඇති දේදි කියන්නේ ඒක හරි අහිංසකයි. ඒක හරිම ඍජු භාවනාව. කොච්චරද කියනවනම් ආවේණය කරන්නේ කියත හැකි. මේක හරි මේක වෙන්න පුළුවන් දෙයක් කියලා. හොඳයි. අවසර සම්මානසේ උත්තර දීප ප්‍රශ්නය සම්බන්ධ වුණු කාරණයක් මීට කලින් කිව්වා විපත් පැලකින් පෑන්තුද කඩදාසි කියලා ඒ කියන තැන ඉඳලා පැතිරෙන්න කියලා එතකොට ඒ විදිහට බැලුවා ආනසතිය නම් හුස්ම දිහානම් බලන්නේ හුස්ම දකින්නට වෙන ශරීරයේ පදභාවයක් දක්නවා කියන්නේ කියන්නේ මූල කර්මස්ථානයේ ඊටත් වෙලා එකට ගියා වෙනවද අර ස්වාමීන් වහන්සේ පෑන් හිත එතන තියාගෙන දකින්නේ එක බලනවා කියන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ එහෙම පෑන් තුඩ තිත් කොන කරලා දැන් ගෑවිලා තියෙද්දි ওই පැතිරෙන ස්වරූපය පිළිබඳව අපි සැක කරනවා. අපේ හිත ප්‍රත්‍යක්ෂ කරුණු දෙයදී සැර කරනවා. චප්පලයි වචනිකයි ෂටයි කිව්ව ගණ්ඩම දෙයක් නෑ. ඒ වුණාට ඒ සැකේ දුරු කරගන්න යන්න බැරි නිසා කියනවා එහෙම සැකයක් එනවනම් මම ආනපන බලනකොට දනිශයක්මක් එනවා. දනිශයක්ම ඇත්තටම වෙච්ච එකත් හිතලුවට මොකද වෙන්නේ කියලා බලන්න සැකයක් ආවන ඒලා පොඩක් ආනපන හිත දාලා බලන්න කියනවා. ආනපන හිත ගන්න පුළුවන්කම තියෙනවා. ආනපන සම්බන්ධය තියෙනවනම් මේක සැක කරන දෙයක් නෑ. ඒ නිසා භාවනාව වැඩෙනකොට විවිධ අතුයිති විහිදලා වැඩෙනවා. සමහරවන් නොසිතු නොවිරු තරමින් තාම තියුණු දැනේ. ඒ නැත්තම් නොසිතු නොවිරු විදිහට වංචනික දේවල්. අන්නේ සැකේන වෙලාවට මූල කර්මස්ථාන ඉස්ස දාලා බලන්න. ඉස්සරහට එන වෙලාවක් ඉස්සරහට යන වෙලාවක පුදුමාකාර බව තේරෙන්න පටන් ගන්නවා. පුදුමාකාර තමයි වචනිකව තේරෙන්න පටන් ගන්නවා. ඒකෝට යෝගාවචරයේ ශ්‍රද්ධාව වෙන්න නෑ ආයේ මූල කර්මස්ථානේ ඉන්නෝනේ නෑ. වෙරිෆයි කරන්න දෙයක් නැතුවම එහෙම වැඩෙන්න දෙන්න. ඒක භාවනාදී ඇති වෙන මේ තමන් තමන් පිළිබඳ ඇති වෙන විශ්වාසයේ බලවත් අත්මා. මුලින් මුලින් සැකේනවා සැකේ මොන කරණ තියෙන්නේ ආපහු මූල කර්මස්ථානේ උරදාල් බලන්න. බෙන්ච්මාර්ක් එකට යන්න. රෙෆරන්ස් පොයින්ට් එකට යන්න. පිවටල් පොයින්ට් එකට යන්න. ඒක නිතරම තියාගෙන ඉන්න සැකයක් වෙනවා සැක නැති කිරීම තියෙන උරගල. පුළුවන් දන උරගලේ ගලා යන්න. අවුේ උඩ තියෙනවා මේ උරගල ගලා ඉන්න දෙයක් නෑ මේ හිත මෙහෙම තමයි. එකක් දිගේ යන්න පටන් ගත්තොත් මුළු ලෝකෙටම යනවා. සැක කරන ගමන් ඕනනම් උරගලේ ගා ගන්න උරගලේ ගන්න නැති උනා යන්න දෙන්නේ ඉන්න පුළුවන් නම් එතනින් එහාට මේ ලෝකේ තියෙන සදාචාරය ඉක්මවන්න පුළුවන්. එතෙන් එනකම් සදාකාරය අපි කරු කරමින් යන්නේ. හොඳ නරක කරු කරමින් යන්නේ. හරි වැරදි කරු කරමින් යන්නේ. ඔතනින් යහට ගියාට පස්සේ පුඤ්ඤ පාපම් පහිනන්ත නැති ජාගරතෝ භයං කියලා බුදුරජාණන්සේ සඳහන් කරන හොඳ නරක පිප්පව් නැහැ නිහාට. ජාගරිය කරු ජාගරියානුගතියකුත් නැහැ කියන්නේ නිදිමතකුත් නැහැ. කුල් අවදියක් තියෙනවා. මේ ලෝක වේද තියෙන දේ විත්මයි වෙන්නේ කියන බැදී මනස කද්දාක බයක් එන්නේ. අසහනයක් එන්නේ. ආතතියක් එන්නේ නැහැ. ඒ නිසා හරි පැත්තේ යනකොට සැකෙන්න පුළුවන්. ඒ මොනොත් මූල කර්මස්ථානට දාලා සැක අරගැනීම කරගන්න. එතකොට තමයි සැක අරගන්නේ තමයි ඇතුලේමයි. උප බ්ලෙඩ් තමයි වේදන් තමයි වේදන් තමයි. සෝත්සවි වෙච්චි ගමන් තේරෙන්නේ මේක තමයි. අරමුණේ මේ ඉඳි මේ වගේ නොසිතුන විදු ඥාන පහළ වෙන්න පුළුවන්. අරමුණේ මේ ඉඳන්දිම නොසිතූ නොවිරු විදිහට තමයි චකලකම තේරෙන්න පුළුවන්. අර වචනික ගතිය තේරෙන්න පුළුවන්. ෂට ගතිය තේරෙන්න පුළුවන්. හොඳ නරක දෙකම එන්න පුළුවන්. ඒක තමයි භවනාදී හම්බෙන මේ ආර්ය ප්‍රවේශයේදී හම්බෙන දත්ත. ඉති විශ්වසනීය නැහැ. විශ්වාසයෙන් එපිටට යන තරයි. අපි හිතනටදී භාවනා කරන වේගෙන් දිනුන එක. අපේ තියෙන ඒක පිළිබඳව අවධාක්ෂේපයක්. ඒක තමයි ටැකේ. මේක සතිපාසලේ දරුවෝ ගාව නැහැ. ඒ දරුවෝ කඩාගෙන යන්න පටන් ගත්තා. වැලකොඩ වලකොඩලි සමතලා කරගෙන යනවා. අන්‍යයන් දෙන්නවත් නැහැ. අන්‍යයන් කඩාකස කරන්නේ. මුදිනුලේ හිතේ නෝන කතා කරලා නැහැ. හැබැයි සාදරව බලන්න. මේක තියෙන සිංහල බෞද්ධය විතරයි. මේක තියෙන්නේ මේ හරි පාර යද්දී සැක කරන්නේ එහෙම නැත්නම් මේ තමන්ගේ ෂට මායාවීක වේනකොට කෝල ගති පාන්නේ උන්ට ඉගෙන ගන්න. සදාචාරය පිළිගන්න සිංහල බෞද්ධයෝ විතරයි. ඉතින් ඒකම යාගේ භාවනාවට වර්ධනයට බාධා වෙනවා. ඉතින් ඒ නිසා බාධා වේද තාක්කල් සදාචාරය තීර තාක්කල් යන කියන නැවත නැවත වෙලා. මූල කර්මස්ථානයේ ගැටලා එහෙම නැත්නම් නිවටල් පොයින්ට් එකට රෙෆරන්ස් පොයින්ට් එකට දාන තමයි හැකෑරේ යන්නේ. පස්සේ වාසුවේ තේරෙන්න පටන් ගන්නවා. මොනම විදිහකට Taman හිතනට වැඩිය මේ භාවන හරිම සෙල්ලක්කාරයි. පුදුමාකාර වේගකින් වැඩි. මේ ගුරු පන්දි ස්වාමීන් වහන්සේ අපත් එක්ක අවුරුදු දෙකක ඉස්සෙල්ලා මං ගියා වැඩමුළුවකට. මං හිතේ පළවෙනි දවස් තමයි විතරයි. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ සතිය ආරමුණට හේතු වෙලා කියන චිත්තක්ෂණ 3 4 5 6 යනකොට ඒක ගන්න ගැම්ම ඒකෙන් ඇති වෙන තොරණය යෝගාචර කද්දාකත් හිතන්නේ. යෝගාචර හිතන මොකද වෙලා කිය. සැක කරනවා. ඒ තරම් මේකකින් මේක හැදෙනවා. ඒකයි බුදුජානනාංශ අවුරුදු 7කට දිනදී දීලා නැත්නම් දින 7කට අඩු කරලා වෙන දුර ඥානෙ තුන දින 7කට කරන්න පුළුවන් කියන. ඊට පස්සේ බෝධිරාජ සූත්‍රයේ කියන උගේ කමට අනුසුදුනොත් හැන්දෑවට වැඩි එකයි. මේ කල්ප කියලා කෝටි ගණක් ආපු මෝහ පටල ඉතින් අපි කියනවා මේ දෙහි කාලය හරියට සෝවාන් වෙච්ච වාටි ඉන්නවා, හකදාම් වෙච්ච වාටි ඉන්නවා. මර පිරිසක් මල කචා ලෝක. පඳුරට පයින් යවුවා 17 දෙනෙක් කාටන් හදලා පයින්. වෙන්න පුළුවන් මොකද ප්‍රශ්නේ? කවුරුක සක්කන්න ඕනේ මොකද අපිට කරන්නේ? වෙරිෆයි කරන දේකුත් නැහැ. වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යා කරන්නේ අල්ලු දෙයක් නරහතුනා. නැහැ නැහැ. ඒ මානසික කතෝලිකෙක් වෙන්න පුළුවන්. බුදුසසුනට විරුද්ධ වෙන්නත් එපා ඔබ. එකද වෙන්නත් එපා. ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න අපි හිතන තරම් ටයි කාලෙ ගන්නෑ මේ වැඩේට. බුදුම විදියට කරන එකම එකම හේතුව ඔය කප්පසාගේ නෑ. නොක්සදාවක්. හැම වෙලාවෙම සැක කරනවා. ඒ සැකේ නැති වෙච්ච දවසේ සෝවා. මේ කරන වැඩ ටික පිළිබඳව තමන් කරන වැඩ පිළිබඳව අදුරුකත්වයක් කියනවාද සැක නැති තැනක් කියනවා. අටිච්ච සම්පාදේ වල සැක නැතනයි දාසෝවා. අඩු ගානේ එක විනාඩි පහක් අපි හිතුව මම මේ හුස්ම ගන්න හුස්ම පේනවා කියලා දන්නවා. ඒ විනාඩි පහට එක සෝවා. සෝවාන් ළමුට එක තියෙනවා ඒක. ආයෙත් දැන් කන්ටදට යන්න පුළුවන්. තියෙන ගිහිල්ලා කියලා දවසක් එනවා. තමන්ට ලැබෙන මේ ඍජු අත්දැකීම සැකකිරීම තමයි කෘතඥය වෙන්නේ. කාර්යයේ අත්දැකීම අයිසෙක් නිව්ටන් දැකපු එක හරියටම අන්නේ. හැබැයි මම දැකපු එක අන්නේ. ඒක නෙමෙයි ඔය විශ්වවිද්‍යාල උගන්වන්නේ. කවුරු හරි මැරිච්ච එකක් අපිට ජීවත් වෙන්න හැටි උගන්වන. ඒකට තමයි විශ්වවිද්‍යාල කියන්නේ. කවුරු හරි මැරිච්ච එකක් බොම්බ ලැබුවා. ඉතින් අපි යන ජීවත් වෙන්න ආවා. ජීවත් වෙන්න ඕන ජීවත් වෙන එක කියන දේවල් අරවිසක මම කියන්නේ කිසිඳාලා නෙවෙයි ජීවත් වෙන එක මේ ගමන් විතරයි. ඌ කියන දේ නම් කවදාකවත් නෑ බෑ කියන්නේ. වෙයි මුත්තට ප්‍රත්‍යක්ෂ කරගන්න මේ අද්දුත් ප්‍රත්‍යක්ෂේ ඕකමයි නිවන කියන්නේ. ඌ කාගෙවත් වෙලයි ගන්න යන්නවා. බුද්ධජනනාදීමත් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න යනවා. මොකද බුද්ධජනනාසේක කාර්යයටයි. බුද්ධජනනාසේක කරන්න බෑ. ඍතු අධ්‍යක්ීම අදාහගන්න. ඉතින් මම මේ කියන්නේ ඒක සැක කරන තරම් මේ ලෝකේ. ඒක නිසා ධර්ම කාමතුරු මාට කිව්වා හොඳ ගෑණියක් ආපස්. නරක ගෑණියක් ආවම බඳින්න එපා. බැන්දොත් දිකරා. බඳින්න තිබුණේ මේ උඹට උඹව සැක කරගන්න බැරුව කටිනේ භාවනා කරද්දී උත්ම ටිකවත් සැක ඉස්සර කරන්න බැරුව තියෙන්නේ. මේ වෙන ගෑණියෙක් හෝ වෙන මිනිහෙක් ගැන ඒ හඳු කියපු දේ මට ඒක හරියට කරගන්න පුළුවන්. භාෂාව කරන්න බයි කොහේ භාෂාව කරා. හැංගිලා භාවනා කරපන් කිව්වා දැන් ඒකත් කරන්න බෑ. දැන් දන්න භාවනා කරනවා. ඒ නිසා මේ කතා කරන්නේ උසුළු විසුළු වලට දාලා අපි දෙදලා හැන්ද වෙනකම් මේ කන කැම පිච්චෙන්නම දැකේ. නැත්නම් අපිට මෙච්චර කැම ඕනේ. අපිට මෙච්චර වතුර ඕනේ නැහැ. හුස්ම ඕනේ නැහැ. අට්ටිම සැකයක් තියෙනවා. ඒකට ඇතුව අදාහ ගන්න ඇස්පනා පිට පේන දේ. ඒකේ ඒකේ අසාමාන්‍ය එහෙම නැත්නම් අසිරිමත් වර්ධනයක් තියෙනවා. ඒ අසිරිමත් වර්ධනයේ සැකකිරුවේ නැත්තම් අපි කියන එකට අනුග්‍රහ කරයි කියන්නේ. සැකකිරීමල අපි හිතනවා ඥානය කියලා. ඒක කියේ කියනවා ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡා වංචී කියන. ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡාව වංචා නෑ විචිකිච්ඡාව ඔය පඤ්ඤාව කෙලින් සිද්ධ. ඉතින් ඒ නිසා අපි මේක හිතන ඥානය කියලා. මේ සැක කිරීම ඥානයක් කියලා. මේ මේ වගේ තැන්වල කරන හැම පරිශ්‍රණයක්ම අනාර්ය පරිශ්‍රණ. ආර්ය පරිශ්‍රණ කියන්නේ තමන් කරන දේවල් දකින්නේ එහෙම අදාළත් කියන්නේ. ඒ නිසා සැක එනකට ඉඳ තියන්න ඒක එක හීලින් ඉෆෙක්ට් එකක්. හැබැයි වෙරිෆයි කරන්න. වෙරිෆයි කරන්න නැවතත් අරමුණේ තියලා බලන තීන්දුව ගන්න. ඕන කඩදාසියේ පෑන ගෑවිලාද කියන්නේ. වරින් වර චෙක් කරා. ඒ චෙක් කරන හැම වෙලාවකම වර්ධනයට බාධාවක් සිදු වෙනවා. ඒ නිසා කරදර නැහැ. හැකියි මම චෙක් කරන්න ඕනේ. වැඩි නැලිට දිගට. සෝමනාතරේ ඉතලා ඉවෙකනා ආරම්භ වල අවසරය කරනවා මම කියන්නේ මම කියන්නේ හිතුවේ මූලධර්මස්ථානයේ කියන්නේ ආනාපානය පමණයි කියලා. ඒකම වගේ මට හිතුනේ. ඒ කියන්නේ අපි දැන් පිළිමැකීම හෝ වෙනත් ශරීරයේ වෙන මේ දෙයක් බලනවා නිකන් මූලධර්මස්ථානයේ කියලා ගන්න පුළුවන්. මම හිතනවා ඒකෙන් ඒ ඔය නිසා ආනාපානයි සහිත කාරණා 14ක් වැටෙනවා කායගත සතියට. මේ කායගත සතිය සියල්ලගෙම පොදිය පොකුර. එනිසා යම් කිසි කෙනෙක් කායගත සතියට හිතේ දුවොත් ඒක භාවනා කියලා කියන්නේ පා සතිය කියලා කියන්නේ. මොකද අපි භාවනා කියනොට අතපිලාත ධානය ඇත් දෙක වහගෙන ඉඳගෙන ඉන්න ගන්නේ මතක් වෙන්නේ. කායගත සතිය කියවන දවසේ පැය 24 පැය. ඉතින් ඒක දෙන්න ගන්න දෙන්නේ නැහැ. මේ අපි භාවනා කරනවා කියලා මොකද්ද කර්මාන්තයක් පටන් ගන්න. නමුත් බුදුරජාණන්සේ සඳහන් කරන මේ සතිය තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත බිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං හිතවා. හිතගෙන හෝ වේවා ඉඳගෙන හෝ වේවා ඇවිදිමින් වේවා නිදාගෙන හෝ වේවා තදබල නිදේ නැති හැම වෙලාවෙම සතිය අදිස්ථාන කරන්නේ කායගත සතිය බ්‍රහ්මේතං විහාරං හිතවා. ඒක නම් බ්‍රහ්මික්වා. අක්ටි කායෝ දිවාපනස සතිපච්චපට්ඨිතා හොත් මට කය තියෙනවා කියලා දන්නවනේ ඒක තමයි සතිය කියන්නේ. ඉතින් ඒක අපි අරවතක් හේතු කරලා මේ භාවනා කරනවා කියන එක කරන්න ගියාම ඒකට දෙන කර්මස්ථානය අරකෙම එකක්. නමුත් අපි ඒක නැති වුණාට පස්සේ පශ්චාත්තාපය වැඩි කරගෙන තියෙනවා. අර ඒ වෙනුවට කායගත සතියේ ඉන්න පුළුවන්කම දන්නවනම් ඒ හැම වෙලාවෙම දිවා රාත්‍රී බිම්බේන වැඩක්. ඒ දණ්ඩ පාලමක් හැදුවා. පාරක් අයියේ ලිඳක් කපලා දුන්නා වගේ නිතර බලන්න මේ කය පිහිටලා කියන්නේ. ඒක ආනාපානේ හරහම නෙවෙයි පේන්නේ 14 ආකාරයට පේන්න පුළුවන්. ඒසයකට විරුද්ධ වුණාට පස්සේ හැම කෙනෙක්ම භික්ෂුවක් හැම මොහොතම භික්ෂුව වෙනවා. ඉතින් ලේසි ඒ වුණාට කට්ටිය ගන්න කැමති නැහැ. කට්ටියට ඕන කරලා තියෙන්නේ අර නම් කරන ලද එකක. ඉතින් ඒක අර 14 පොඩි එකක් කියලා ගත්තාම. මම දැන් මට හැල්ලුවක් තියෙන කියන්නේ. හොඳ සහැල්ලු ගතියක් තියෙනවා. කොයි වෙලාවෙ භාවනා කරන එක කතාවක් කරන්නේ හැම වෙලාවෙම සතිය ගත කරනවා. දැන් අපි මෙතනilla වෙලාව ගන්නවා අපේ පරියන්ක සක්මන් භාවනාව සඳහා. අපි ඊට පස්සේ තුනට නැවත රැස් වෙනවා. ධර්ම දේශනාව සඳහා ඒ මතක් කිරීමත් එක්ක අපි පළවෙනි ධර්ම සාකච්ඡාවේ මාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තෙරුවන් සරණයි.